අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ වැඩමුළුවේ අවසාන සැසිවාරය කියන්න පුළුවන් අපි ඒකේ මුල් කොටස පුරුදු පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකින් ආරම්භ කරලා ප්‍රශ්න නිමාවෙන් පස්සේ අපි මයික්‍රොෆෝනේ බාර දෙන්න බලාපොරොත්තු වෙන අපේ සංවිධානයේට අපේ මේ හේරත් මහත්තයාට ඉතින් සතිವಾರයේ ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ඉතාම ගෞරවයෙන් මම අපේ ලොකු ශාන්සිකෙන් ඉල්ලා සිටිනවා. අතිපූජනීය අපේ ලොකු හඳුන් වහන්සේගේ අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි වාසනාවන්ත පින්වතුනි. අද අවසන් දිනේ ප්‍රශ්න විචාරක වැඩසටහන අවස්ථාව ප්‍රථමයෙන්ම ඉංග්‍රීසි ප්‍රශ්න කීපයක් ලැබිලා තින අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් ඉංග්‍රීසි ප්‍රශ්න ඉවරයි දැන් සිංහල. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වඩන විට සිත ඒකාග්‍රතාවයට පත්ව ආස්වාස ප්‍රස්වාසය නොදැන යන තරමට සංසිදී සිටිවිලි ගලා ඒමද නතර වී කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර ඇති නොවි සිත බොහෝසේ සංසිදී කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධියද ඇතිවි. සැහැල්ලු බවට පත්ව අපමණ නිවීමක්, සැනසීමක් දැනේ. මේ අවස්ථාවට පත්වීම හඳුන්වන්නේ කෙසේද? ඒ පුද්ගලයා මේ බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයෙක්ද? අනිමිත්ත දෙවින් ප්‍රශ්නය. අනිමිත්ත සංඥාව, ශූන්‍යත්වය, විමුක්තිය, නිවන යන පද යුගලවල සමාන අසමානත්වය පහදා දෙනමින් ඉල්ලා සිටිමි. මෙතෙක් දින ගණනක් තුල අපට ධර්මයෙන් අනුශාසනා කර ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමි තෙරුවන් සරණයි. මේවා පිළිබඳව අපි වචනේ අර්ථය තේරුම් ගත්ත ගමන් එතන භාවනා හිටිනවා. තේරෙන්නේ තව බලන්න ඕන කියන්නේ භාවනා දියුන වෙනවා. කොයි වෙලාවක හරි මම මේක දන්නවා. මේ වචනේ තමයි මේකට ගැළපෙන්නේ කියපු ගමන් ඇන්නයක් ගැහුවාගේ භාවනාව. කිසිම වචනයක් ඕනේ නැහැ භාවනාවට. Tamanට ওই විදිහට සාන්තිය හොඳ පැත්තක් කියලා වැටහෙනවා. ඒක කරන්න කාගේවත් උපදේශ නැතුව මට යන්න පුළුවන් කියලා හිතනවනම් ඔකේ ඉන්නකොට ඔය හැම වචනයකටම අලුත් අලුත් තේරුම් එයි. කොයි දේ හරි මේ වචනේ මේ කියන එකේ තේරුමයි මේ කියලා හිතනකොටම ඒක બ્લોක් වෙනවා. ඒක ඇණයක් ගැහුවා වගේ වෙනවා, කට්ටක් ගැහුවා වගේ. දැන් මොන්නම දැනීමක්වත් අවශ්‍ය නැහැ. මොකේට හරි නම දීපු ගමන් කුණු වෙන්න පටන් ගන්නවා. නමක් නොදීපු තරමට ඒක අලුත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපේ වෙලා තියෙන්නේ අපි මේ එක එක දේවල්ට නම් වණන් දෙන්න ගිහිල්ලා පටබඳින්න ගිහිල්ලා අපරාධය වගේ තියෙන නැවුම් ගතිය නැති කරගෙන අපි හරි වෙහෙසකටපත් වෙනවා. ඒ නිසා මොනම දෙයක්වත් නම් කිරුවේ නැතුවට කිසි ප්‍රශ්නයක් ඕනේ නැහැ. Taman දැනගෙන ඉන්න මෙතෙන් මට යන්න පුළුවන් කාගවත් උපදෙස් නැතුව ගියාට පස්සේ මට සාන්තිද සාන්තියක් නම් ඒක ඉස්සරහට ගෙනියනවා. ඒකට ආයේ කවුරක්වත් ජැක් ගහන්න ඕන කමක් නැහැ. ජැක් ගැහුවොත් ජැක් ගහන්නේ පරණ දැනුමින් ආයේ අර කවුල් වෙනවා. පැහැදිලියට බොරදී එකතු වෙනවා. ඒ නිසා මේ නම් වනන්තේ මම හැබැයි මං අවසරේ තියාගන්නවා බණ කියනකොට මම කියනවා තමයි යෝනම්. මම කියනවා තමයි ඒ වචන. ඉතින් ඒක මේ නැතුව මට බෑ මේ ධර්මදේශනාව සූත්‍ර විස්තර කරන්න. නමුත් ඒක මේ බරක් කරගන්න එපා. Tamante හිටියට වැඩිය පහසු තැනකට ඇවිල්ලා තියෙනවනම් ඒක මේම යන්න. මේක ඉතරහට යනකොට තේරෙයි. ඒ තේරෙන වෙලාව හරි හොඳයි. එතකොට කියන්නේ ඉදිච්ච අඹ ගෙඩි කනවා වගේ. දැන් කන්න ගියොත් අමු අඹ තමයි කන්න වෙන්නේ. කිරිවතින් ඉස්සෙල්ලා කඩලා දුම් ගහලා කනවා. එතකොට දත් ඉරියක. ඔය නියම ගෙඩියට ඉදලා වෙන්නට පස්සේ හරිම පැණිරහයි. ඒ නිසා නංවනම් එපා. මම මේ සෝවාන් වෙලාද මට අන් ඇවිල්ලාද මට වලිගේ කපලාද මගේ නැති ප්‍රශ්නයක් නැහැ. ඔය තියෙන බඩු ටිකත් එක්ක එහෙම යන්න පුළුවන්. කිසියම් දැනුමක් අවශ්‍ය කරන්නේ නැහැ. නැත්තම් ඔය සෝපා කළාට, පටාචාරා වලට ඔය මොනක්වත් තිබිලා නෙවෙයි ඉස්සරහට ගියේ. මම හිතනවා ලී ගමන ඉක්මන් උනේ ඒගොල්ලෝ ඌව බලමු නැති නිසායි. ආනන්ද හැමතුලන්ට සහත් වෙන්න බැරි උනේ ධර්ම දන්න වැඩි උනා. හැමදේම මතකයි හැම එකම කියනවා. අනුන්ගේ සීනි කිර කිර ඉන්නවා. තමන්ගේ වැඩේ කරගන්න වෙලා නැහැ. ඒ නිසා මොකක්වත් නැතුව බම්මණෙක් වාගේ මෝඩෙක් වාගේ දැක්ක නැති කෙක් වාගේ අහපු නැති කෙක් වාගේ තමන්ගේ භාවනාව කරගෙන යනවනම් ධර්ම කදාකත් අව탁සීරුවටපත් කරන්නේ ධනෙ නැතිමිතියෙක් කියලා පුංචි කරන්නේ අනිතිගේ දැනුම යථාකාදී ලබලා දෙන බවට 100%ක්ම විශ්වාසයි. ඒක පිළිබඳව කවදාකවත් හැක හිතන්න එපා. අවශ්‍ය වෙනකොට ඒ වචන එනවා ඒ වෙලාවට. ඒක ධර්මයේම ඇති කරලා දීලා තියෙන සම්බන්ධයක්. ඒ කියන්නේ අපි ධර්ම භාවනා කරනකොට අපි ආකාශ ලයිබ්‍රරියකට කනෙක්ට් කරනවා. ආකාශ ලයිබ්‍රරිය කියලා කියන්නේ මුළු ලෝකෙම තියෙන දැනුම අපිට ඔක්කොම ඇරෙනවා Taman විවෘත කරනවා. අතනින් මෙතනින් කෑලි අරගෙන ජැක් ගහන්න ගිය ගම වෙන්නේ මොකද්ද? බයිසිකල් යන බයිසිකලේ පොක් අතර ලීයක් දැම්මා වගේ ගඩොල් බ්‍රේක් ඉතිවරයි. එතනම ඇදගෙන වැටෙනවා. ඉතින් උගල දෙනෙක් වැටලා තියෙන්නේ මේ මේ යනකොට දිව්‍ය ලෝක යන ගමන් අර මේ රත්තරම්මයින කුරුණියේ සයිස් එක පෙන්වන්න හදනවා. ඉත් ඉවරයි. කුරුණියේ සයිස් එක පෙන්වන්න අත දිගාරපු ගමන් කට්ටියම ආපහු එහෙනේ තමයි. කරබන අල්ලගත්ත එක අල්ලන්න හිටපන් උඩ. ගමරාල ගියේ ගමරාල තනියම යනකොට යනවා. නෝනට කියපු දාසේ වැඩේ ඉවරයි. ඒ නිසා අපි යමු ස්වාමීන් වහන්සේ කා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමින් වහන්ස මෙම භාවනා වැඩසටහන කාලය තුලම පරියංක භාවනා වෙනුවෙන් සෑහෙන උත්සාහයක් දැරෙමි. ඔබ වහන්සේ දවසින් දවස කරුණාවෙන් උපදෙස් දෙමින් දිරිමත් කළා. කිසිම විටෙක කර නොහැකි බවට අදාහරයක් ගෙන දෙන කිසිදු වචනයකුත් කිව්වේ නැහැ. ඉඳගෙන සිටීම පවා සිත ඉඳගෙන සිටීම පවා එක මොහොතක් ආශ්වාස ප්‍රාශ්වාස බැලීම පවා කුසල් පිරෙන බවට දිරිමත් කළා. අවසානයේ හිඳගෙන සිටින බව දැන ගැනීම තුලින් මම භාවනා සිතේ යම් දියුණුවක් ලැබුවා කියලා හිතනවා. මෙවන් භාවනා වැඩසටහන් ඉදිරියටත් කරගෙන යමින් භයංකාර සංසාරයෙන් මිනිසුන් මුදවා ගන්නට ගන්නට කරන මේ උත්සාහයට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර ඔබ වහන්සේගේද බලාපොරොත්තු ඉටු කර ගැනීමට අපගේ කුසල්ද හේතු වාසනා වේවා. ඔබ හන්දර තිරුවන් සරණයි. සාදු සාදු සාදු. ගරු ස්වාමින් වහන්සේ අවසරයි. මෙතෙක් කලක් සිතා සිටියේ විභාග සමත් වූ අවස්ථා සහ විවාහ වූ අලුත ජීවිතයේ සතුටම අවස්ථා ලෙසයි. නමුත් මෙය දැන් වෙනස් වී පසුගිය සතිය ජීවිතයේ හොඳම කාලය ලෙසට පළමු වරට මෙවන් වැඩසටහනකට සහභාගී වෙන කෙනෙකු ලෙස සඳහන් කිරීමට කැමැත්තෙමි. භාවනා අධ්‍යක්ීම් වලින් සිටිවිලි වලින් සිත තොරවන විට දැනෙන සහනය විතර කිරීමට අපහසුයි. මේතාක් දුරගෙවා මෙම නගරයට වැඩම කොට අප වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්වීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට හෘදයාංගම කෘතඥතාවයෙන් දෙලිය දෙන්නේ කෘතඥතාවය පුද කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මෙයම වැඩසටහන් තව දුරටත් පවත්වාගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. එමෙන්ම මෙම වැඩසටහන් සංවිධානයට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන අපේ සුමේ ස්වාමින් වහන්සේටත් අප සමග භාවනා කිරීමට වැඩම කළ ඥානවීර ස්වාමින් වහන්සේටත් මෙහෙණින් වහන්සේටත් මම රැස් රැස් කළ කුසල් ඇතනම් මම රැස් කළ කුසල් ඇතනම් එයින් නිදුක් නිරෝගී සුවාත් වේවා උන්වහන්සේලාගේ ශාසන අභිමතාර්ථ ඉක්මනින්ම සම්පූර්ණ වේවා එමෙන්ම මෙම වැඩසටහන සංවිධානයට මූලිකව ක්‍රියා කළ චන්ද්‍ර හේරත් මහතා සායම පවුලේ සමත් වැඩසටහන කරගෙන යාමට උදව් කළ ප්‍රියන්ත සහ පියල් මහත්තුරුන් සායම පවුල අයත් අප නොදන්නා අනෙක් සියලුම සංවිධායක මණ්ඩලවල අයත් එම පවුල්වල සමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා අපට දානයෙන් සංග්‍රහ කළ සියලුම පින්වත් මහත් මහත්මීන් සහ එම පවුල්වල සමටත් මෙම කුසලයේ බලයෙන් නිදුක් නිරෝගී සුවත් වේවා සිත්වල කරදර දුර වේවා එමෙන්ම අපට මේ වැඩසටහනට සහභාගී වුණ ධෛර්ය ලබා දී ගෙවල් වල වැඩ කටයුතු වලට නැව තුන අපේ පවුල් ගෙවල් වල වැඩ කටයුතු වල නැව තුන අපේ පවුල් වල සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවත් වේවා සිත්වල කරදර දුර වේවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්සේ සක්මන් කරන විට එක්වර එක කකුල් දෙක මෙනෙහි කළ නොහැකි ආකාරයෙන් හිතට පාලනය කළ නොහැකි ආකාරයෙන් දුවන්නාක් මෙන් වේගයෙන් ඇදී ගියා. මේ දේ අද්දුටුවේ එකවරක් පමණයි. ආය ආයත් උත්සාහ කළද නැවත ද ගැනීමට අපහසු වුණා. මේ සක්මන් භාවනාවේ දියුණුවක් යයි සිතෙමි. අදහස් දැන ගැනීමට කැමැත්තිම දිරුවන් සරණයි. ඒ නිසා සක්මන් කරනවා කියලා පොඩ්ඩක් දුවලා බලන්න ඕනේ. මම කරන්නේ ඒකයි. මේ සක්මන් කරනකොට අපි නිකන් රාමුක වෙලාවේ නිකන් ඇඟ දඬු කරන දඟලගෙන නගන්න හදනවානේ. ඔය මොකක්වත් නැතුව පිටිපස්සෙන් පිටිපස්සට පිටිපස්සෙන් මෙල දුවන දුවන දුවන දුවන යන්න බෑනේ මොකද වෙන්නේ කියලා. පුදුම විදියට ඇඟ නැගිටලා එනවා. උන්සාවේ සම්ප්‍රදාය කඩලා සම්ප්‍රදාය කරන්න කරනකොට තේනවා ඕක විවිධ විදි වලට අපි රස විඳිනවා. ඒක නිසා මේ මම හිතන්නේ බෝධි ඥානෙ ඒ ස්වාමීන් වහන්සේ මතකයි ස්වාමීන්ගේ නම සක්මන් භාවනාව කියලා කියලා ලියලා තියෙනවා. ඒ ස්වාමීන් කියනවා මේ ඒ සමහරක් මාත් අත්දකලා තියෙන දේවල්. ඒක එහාට මෙහාට යනවා වෙනකොට බෝධි ප්‍රාකාරයක් වටේ ඇවිදින්නේ කියලා. දිග්ගටම ඇවිදිනවා විතරයි. ට්‍රැක්ටරයක් කොලපා ගන්නවා. ඒ නැත්නම් ඒක වටේ පිටිපස්සෙන් පිටිපස්සට පිටිපස්සෙන් පිටිපස්සට යන්න කියනවා. ඒ නැත්නම් තනි තාප්පයක් උඩ සක්මන් කරන්න කියනවා. පුළුවන් නම් තනි තාප්පයක් උඩ පස්සෙන් පස්සට යන්නයි කියනවා. ඒතර තමයි මේ සක්මන හැම පැත්තක්ම එන්නේ. ඉතින් පටන් ගන්නකොට අපි සක්මන් මාළුවක හොඳට කරලා ඉතින් තේරෙනවා මේ ඇඟ පුදුම જાති වලට පොඩි ළමයි කියට සෙල්ලම් ජීවිතේ පොඩි එකෙක් වැඩ කරන හැටි දිහා බලන්න අපේ අපේ හිතේ තාම හුරතලේ ඉල්ලනවා. ඉතින් මේ ඇඟ මේ හුරතලේ පිට යොදපුවා මොකක්ද ඇති වෙරද්ද? අපි නොහුබිනා වැඩක් කරනවත් නෙවෙයි කුණුහරුපයක් කරනවත් නෙවෙයි මේ ඇඟ අපට දීලා තියෙන ඉතින් කරන්න දැනගන්න ඕනේ නම් ඕගොල්ලන්ට චූල සීනාද සූත්‍රය කියවන්න සර්වඥාන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ කරපු විකාර ටික. පොතක ලියන්න බෑ. ත්‍රිපිටකයේ තියෙන කොටස් පොතක ලියන්න බැරි තරම්. ඒත් සර්වඥාන්සේ කියනවා මම මේ ටික කරලා ආවේ. උඹලා කරන්න ඕනේ නෑ. ඕනනම් කරපළ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒ ඇඟත් එක්ක කරපු සෙල්ලම් ටික. අපි මේ ශිෂ්ටාචාර වෙන්න ගිහිල්ලා මොන මල හොන්තුවක්ද කියලා බලන්න අපිට අපේ වැඩක් කරගන්න බෑ. ඇයි මේකේ කරන රංගපාන්න ගිහිල්ලා මේ ඇඟ ඕන දෙයකට යොදවන්න මොනම ප්‍රශ්නයක්වත් වෙන්නේ නැහැ. මොකද ඒකේ තමයි දැනුම් සම්භාරය තියෙන අපි පරිණාමය පුරා ගෙනාවු දැනුම. මේ එක RNA DNA එකක් පාසා තියෙන. ඒගොල්ලන්ට එක එක ඉරියව් ඕනේ. ඒ ඉරියව් දෙන්න හැබැයි කාටවත් විකාර වෙන්නේ නැති විදියට. මට තේහෙන ප්‍රශ්නයක් ඇති වුණා. මේ සිවුර දාගත්තට පස්සේ මේ රංගපෑම් වෙන රංගපෑම ගැන. මොකද එන්න කිට්ටු වෙලා නිල්ලපදිමයි ඉගෙන ගත්තා යෝග ව්‍යාපාරය. යෝග අභ්‍යාසය. ඉතින් දැන් මේක කරන්න බෑනේ. සිවුර දාන්න සිවුර යමුඩේ ගහන්න බෑනේ. පස්සේ මං ගිහිල්ලා කිව්වා ලොකු සාහිත්‍ය පස්සේ කිව්වා එහෙම ඇඟට මේකක් තියෙනවා නම් කවුරුත් නැත්තනකට ගිහිල්ලා විවේකයෙන් ඕන දෙයක් කෙරුවට කමන්නේ කියලා. ඊට පස්සේ මට හමුණා මේ සම්භාහන විද්‍යාව දඟලන්නේ නැතුව සම්භාහනය කිරීමෙන් කරන්න පුළුවන්. මේ විවිධාකාර ක්‍රම වලට මම මුළු ඇඟම මුළු ජීවිතේ පුරාම පරිශන කරනවා. ඒ ඔක්කොම වෙනුවෙන් ආයේ මේ මගේ ජීවිතේ මගේ අංග මගේ කය කියලා එකක් ඇත්තේ නැහැ. මම දන්නේ මේ ඔක්කොම ළමේ ඇඟත් එක දන්නේ නැති නිසා පුතුමාකාර ලෙඩ තොගයක අද ඉන්නේ. හැම කෙනාටම පතක් විතර බෙහෙත් බොන්න ඕනේ. හැම කෙනාටම ෆයිල් එකක් තියෙනවා රෝග ඉතිහාසෙ. හැම කෙනාම බයේ ඉන්නේ. හැම කෙනාම මානසික අසහන මොකද මේ ශරීරෙත් එක්ක යාළු නැහැ. මේකට පුතුම හැකියාවක් තියෙනවා. මොනම මොනම ශිල්පයක්වත් බෑ කියලා දෙයක් නැහැ මේ ශරීරෙට. ඒ නිසා තක්මන් කරනකොට ටිකක් දුවලා බලන්න, පස්සෙන් පැත්තට ගිහිල්ලා බලන්න. මේ එහෙම කෙරුවේ නැත්නම් මේ ශරීරය අපරාධ මේ හම්බෙච්ච ලස්සන මැෂින් එක මේක. ඕනම දෙයකට දාන්න පුළුවන් මැෂින් එක 100ට දෙකක්වත් වැඩ කරන්නේ නැහැ කියනවා. මැෂින් එකේ වැඩ ගන්නෑ. අපි දන්න පාරෙමයි යන්නේ, දන්න පාරෙමයි එන්නේ, කවදාකවත් වටපිට යන්නේ ඒ සම්ප්‍රදාය හැදුනට පස්සේ මේක නිකන් කරත්ත බැඳගත්ත ගොනෙක් වගේ. එයි අපේ මට දෙන්න මගේ පුංචි කාලේ අපි යන් අපේ මේ වැඩ කටයුතු තිබුණ නැති මොනවාද මොනවාද නැති මොර කවල් නැති අපේ ලොවක් එnde යාළුවේ මයිත් එක්ක යන්න යන්න ඕගොල්ලෝ වදින එකක් නෑ ධම්ම ජීවහන්සලට ධම්ම ජීවහන්ස කරන වැඩ දන්නවනම් මේ දරන්න බෑ ඔය කාටවත් හිතන්න බෑ ඒ තරම් ලස්සන ජීවිතයක බුරේ පණ්ඩිතසාරගේ වාක්‍යයක් කියලා තියෙනවා ඒක දරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට භික්ෂුවකට අහවල් දෙයක් කරන්න බෑයි කියලා කවුරු හරි කියනවනම් භික්ෂුවට අහවල් දෙයක් අකපයි කියලා. උන්ද බුද්දේ බුදුහාමරගේ ගෝලෙක් වෙන්න බෑ. බුදුහාමර තමයි සියල්ලම දන්නේ. සියල්ලම දක්ෂ අපි බුදුහාමරගේ ගෝලියෝ. අපිට ඕන දෙයක් කරන්න බලන්න. මොකක්ද අහවල් දෙයක් කරන්න බෑ කියලා කවුද ඇඟිලි දික් කරන්න පුළුවන් ඇවිල්ලා කරලා බලපන්. කියලා ඒ ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 96ක් වයසයි බුලට් එක වගේ බුල්ඩෝසරේ වගේ. පොතේ ලියලා තියෙනවා භික්ෂුවට අහවල් දෙය අකපයි කියලා කියලා තියෙනවනම් හොඳ බුද්ධ학ම දන්නේ බුදුහාමුදුරට තමයි සේරම කැප අපි බුදුහාමුදුරන්ගේ ගෝලියෝ කවුද මේ වතුරට බහලා ඉන්න අපට ගොඩ ඉඳලා උගන්වන්න හදන්නේ පීන නැහැටි ගොඩ ඉඳලා පීනන්න බෑ පුළුවන් නම් බෑපම් වතුරට බහැලත් කුරුසිරේ තියලා එන ගහ ගන්න එපා මේ භාවනා ජීවිතේ සෙල්ලක්කාරකම් කරන්න අලුත් දේවල් කරන්න ඒකයි බුදුජානනාංශයේ දේශනා කරේ 69 රහතන් වහන්සේලාට දෙන්නේ එකපාරේ යන්න එපයි කියලා උඹට ඕන දේ උඹ කියලා දීපන් අර මිනිහට යටතේ සුපර්වයිස් කරන්න ඕන කම නැහැ. දෙන්නේ එකපාර යන්න එපා. ගියොත් අරු කරන දෙයට මෝකේලම් කියනවා මෝ කරන දෙයට අලුන් කේලම් කියනවා. මොනක් කරන්න බෑ. ඒ නිසා මේ බුද්ධ ශාසනේ දැන් මම අපේ විවේකන දහමතු වගේ මම කියන දෙයට යහමතු විරුද්ධ උනා කියලා මොන ප්‍රශ්නයක් නැහැ. උඹට ඕන නම් ඒ යහමතුත් ඒක කරපන්. උඹට ඕන නම් මේ යහමතු දෙකම හොඳයි. දෙකට පිට තියෙනවානේ. මම මොකටද එයාට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරන්නේ මම මොකටද මගේ ක්‍රමයේ මතකොල දක්වන්නේ හැම දෙයක්ම කරන්නේ නැතුව බෑ නැතුව කදාකත් සුදුස්සා කියන වචනේ ලැබෙන්නේ අරහන් කියලා කියන්නේ සුදුස්සා අපි කරන්නේ මේ ජීවිතේ වයසට යන්න යන නුසුදුස්ස බාටපත් කරගන්නවා අපි කොටු වෙනවා අපේ හැකියාව නැති වෙනවයි කියලා එහෙම කදාකත් නැහැ ඒ නිසා සක්මන් කරනකොට ඒ වගේ දුවන ගතියක් එනවනම් දැන් දුවල බලන්න එමෙහිට යන්න ඕන හැමෙහිට යන්න. පස්සෙන් පස්සට කියලා බලනවා පස්සේ පස්සට යන්න. මොනම දෙයක් ඔක්කොම මම කියන්නේ මගේ වචන කියනකොට ඒ ඔක්කොම ආර්ය පරිශ්‍රයට වැටෙනවා. තිරුවන් සරණයි පින්නොස් ස්වාමීන් වහන්ස මා පර්යංක භාවනාවට වාඩි විය සිටින ඉරියව්ව මෙනෙහි කළෙමි ක්ෂණිකයෙන් ශූන්‍යතාවට පත්විය වෙනදාට වඩා ටික වේලාවක් සිටිය බව මතකයි පසුව ක්‍රමක්‍රමයෙන් සිටිවිලි එකක් දෙකක් හෝ කීපයක් පැමිණේදී ඊතා විමසිල්ලෙන් සිත දෙස බලා සිටීමේ. තව තවත් බලා සිටීමේ. සිතවිලි පැමිණ නැතු යයි. සිදුවන්නේ කුමක්දයි තවත් බලා සිටිද්දී කිසිවෙකු නැති හුදකලා බිමකට යන බව හැඟිනි. සිත ඊතා සංසුන්වේ, නිස්සල, නිශ්චලය. ඈතින් ශබ්දයක් දෙකක් ඇසි. නොඇසෙන තරමට. ඈත දුරකින් එළියක් පෙනේ, නොපෙනේ. පෙනේ, නොපෙනේ. ඊතාමත් ශාන්ත, නිශ්චල තැනක බොහෝ වේලාවක් සිටීමේ වේලාව ඉවර වෙන ඉවර වෙනවත් දැනුනේ නැත. මුළු පැයම හුදකලා වූ ශාන්ත ප්‍රණීත තත්ත්වයක සිටීමේ ඔබ වහන්සේගේ පාද වැඳ මා නමස්කාර කරමි. එක්වරක් නොව සිය දහස් වරක් සාදු සාදු සාදු. ඒක භාවනාවේ ලැබෙන එකක් නෙවෙයි ඒක උප්පත්ති ඉඳලා තිබුණ එකක්. මේ ඔළුවේ ඔළුවට දාගත්ත මේ ගොම නිසා පිටින් ආපු කක්ක නිසා යෝක නැති වෙන්නේ. දැන් මේ කතා කරන වෙලාවෙත් ඔක තියෙනවා. මේ කුණුහරුව ගැන, වැරදිච්ච ගැන, පෙරදිච්ච ගැන කතා කරුවොත් මේක කොන් වෙනවා. කොන් උනට නැති වෙන්නේ නැහැ. මුන්නම දෙයක් ගැන කතා කරන්න යන්න එපා. වැරදිච්ච පෙරදිච්ච ගැන. ඒකට හිත ස්වභාවයෙන් උතන් තමයි තියෙන්නේ. ඒක භාවනාවෙන් එකක් නෙවෙයි. මේ අපේ අපේ ගෙදර අපිට අමතක වෙලා ගොඩක් කල්. ඒ නිසා මේ බාහිර කෝලම් අල්ලගෙන අපේ දරුවෝයි, අපේ වස්තුයි, අපේ ලාභ සත්කාර සම්මාන සිලෝකය අල්ලන මේ කඹුරණ කැඹිරිල්ලෙන් අපේ manussකමයි නැති වෙලා තියෙන නිසා ඒව තිබුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. අපේ manussකමට එන්න දෙන්න. ඒ නිසා මේක බුදුරජාන් වහන්සේ දෙන දෙයක්වත් මම දෙන දෙයක්වත් නෙමෙයි මේක අපිට තියෙන දේවදයන්ස කියන ක්‍රමයෙන් ওই පිටින් තියෙන කෙලස් ටික පොඩ්ඩක් අයින් කරලා අර පාසි තියෙන වතුරක පාසි අයින් කරලා යට තියෙන ලස්සන වතුර පෙන්වන්න වගේ පොඩ්ඩක් අයින් කරලා පෙන්වන්න පාසි පොළව තියෙනකොට පේන්නේ තන නිල්ලක් වගේ. නැත්නම් අයින් කරාට පස්සේ ඇතුලේ තියෙන්නේ හොඳටම ගැඹුරු පේන වතුර එකක්. ඉතින් මුළු පාසිම අයින් කරන්න ඕනේ නැහැ ඒකට. පොඩ්ඩක් කලින් එහාට මෙහාට කරනකොට පේනවා ඊට පස්සේ යාට පේනවා මේ යට තියෙන තන්නේ කරපිසුදු වතුරක්. බැලු බැලුවට පේන්නේ තන නිල්ලක් වගේ. ඉතින් අයින් වෙච්ච දවසේ පේනවා අපි කොච්චර පිරිසුදු මනසකට අයිතිකාරයෙක්ද කියලා. මම ගෙදර දොරේ ඉන්නකොට අපිට කවදාකවත් බලන්නවක්වත් අහන්නවක්වත් හිතන්නවත් ලැබෙන මොකද හැමදාම වැරදිච්චයි පෙරදිච්චයි අරයාගේ වැරදි අතන වැරදි මෙතන වැරදි කතා කර කර ඉන්න නිසා ඒ මනුස්සයාට මේ වතුරේ අයිතියක් නැහැ. ඒක නිසා අපි මේ භාවනා කරලා පෙන්නන්නේ මුළු ජීවිතේම පාසි අයින් කරලා පෙන්නන්නේ පොඩ්ඩක් අයින් කරලා පෙන්න ඔය පාසි වගේ පෙන්නුනට පිට තිබුණාට ආගන්තුක උපක්ලේශ පොඩි තට්ටුවක් ඒක තියෙන්නේ. ඉතාමත්ම පොඩි තට්ටුවක්. ඇතුළට ගිය ගමන් බුදු මනස. ඇතුළට ගියම සජීවි දහම. ඇතුළට ගියම තන්නේ පිරිසුදු සීලේ. ඇතුළට ගියම කිසිම දෙයකින් කැළඹෙච්ච නිර්මල පවිත්‍ර හිත තියෙන්නේ. නමුත් අපිට පුරුදු නෑ අර කුණු කන්දරත් එක්ක කතා කරලා කතා කරතොකට චිත්‍රපටි හදා හදා නව කතා ලියලියා කයිවාරු කියලා කියලා සම්පප්පලාප කියලා කියලා ඉන්නවා මිසක් ඇතුළට යන්නේ නෑ. ඇතුළට ගියාට පස්සේ ධම්මජීව හමුරට ඇඳ වැදලා ඇති වැඩක් නෑ. මම මේ ලංකාවේ ඉඳලා කියනකොට ඔය ශූන්‍යතාවය පොඩ්ඩක්වත් ගෙනාන්නේ නෑ ප්ලේන් එකේ. අහන්න පොඩි ආමරංගේ බොරද කියලා බෑග් එකෙත් තමයි. දෙන්නෙත් නෑ තිබුණා දෙන්නෙත් නෑ මම. තම තමන් උපයා ගන්නේ මේ ගන්නකොට ඇත්තටම සන්තෝෂ හිතෙනවා ඒක හරි. නමුත් මේ මේක Taman <clears throat> ගෙනාපු ජීවිත බුද්ධියක් කියලා හිතන්නේ. අපි කතා කරන දේවල් වලින් තමයි තන්නේ කරම අපිට මේ තියෙන උරුමේ නැති වෙලා තියෙන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන්නේ වැරදිච්චයි, පෙරදිච්චයි, රේඩියෝ එකේ, ටෙලිවිෂන් එකේ හැමතැනම. ඒ පොඩ්ඩක් නිසද්ද වෙනකොට බලන්න ඔතෙන් තමයි යන්නේ. ඒ නිසා ස්තුති කරාට ස්තුති. යාට ඉතින් මට ස්තුතිය බාර ගන්න අයිතියකුත් නැහැ, අවශ්‍යතාවයකුත් නැහැ. ඒ නිසා නැවත නැවතත් එතෙන් ගිහිල්ලා මේ ලද මනුස්ස ජීවිතය බුද්ධ විඳින්න කියන එකයි කියන්නේ. අවතරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අලුතින් වෙළඳපොළට හඳුන්වා දුන් නිෂ්පාදනය මම ලබාගත්තේද කියලා දැන ගැනීමට කැමැත්තේ. පරියංග භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයත් උදරේ පිම්බීම හැකිලීමත් බැලීමට වෙහෙසු නෙමි. බැරි නිසා මම මෙතන ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා යයි දිගටම සිතමින් සිටියෙමි. මගේ කකුල් පොළවේ වැදී ඇති අවුරුත් මම පුටුවේ හිඳගෙන සිටින අවුරුත් දිගටම මෙනෙහි කළෙමි. මගේ ඇස්ගෙන ඇස් දෙක වෙන්න ඇති. මගේ ඇස් දෙක ගැහෙන්නට පටන් ගත්තද මම දිගටම එලෙසම සිටුවෙමි. ඉහළට ඇදෙන ස්වභාවයක් ඇතිවිය. ඒ දිගටම සිටුවෙමි. සිත ඉහළට ඇදී යන ගතියක් දැනුනි. ඇඟ පැද්දෙන සහ ඔළුව සෙලවෙන ගතියක් දැනුනි. ටික මොහොතක් එලෙසට සිටියෙමි. භාවනා කළ භාවනා කාලය ඉවර විය. ඔළුව තද තෙරපීමක් වැනි තද ගතියක් දැනේ. මේ අවස්ථාව ගැන දැන ගැනීමට කැමැත්තේ ඔබ වහන්සේට තිරුවන් සරණයි. මම වැඩි බඩු කරන්නේ එක කුඩු මුලයි විකුණන්නේ. ඒක කාපු එක ආය කවදාවත් එක කුඩු මුලයි ආය වැඩි එකකින් යන දෙන්න ඕනේ මට තියෙන්නේ කොහෙන් හරි හැංගලා යටි ඇල්ලේ මිටි අතලේ එකෙකුට දීලා යනවා පොඩ්ඩක් අහලා බලවන් කෑවට පස්සේ එච්චර ඇබ්බැහියක් මගේ මුළු ජීවිතේට මම දැකලා නැහැ. ජීවිතේට දැකන්නේ මේ දවස්වල අල්ලගෙන ඉන්නවා මම හිතන්නේ මෙක්සිකෝවේ ඉන්න හොඳම කුඩු විකුණන එක. මෙක්සිකන් රජයත් බයයි. ඇමරිකාවෙන් දකොද අල්ලගෙන ඌ ඉන්ටර්විව් කරුවට පස්සේ ඌ කියනවා මම මේක කිසිම අපරාධයක් කරන්නේ මට රසාත් වෙන මං කියුවේ ගංජා වවන එක තමයි මම තමයි දැන් ඔක්කොම බිස්නස් එක කරන්නේ මම කිසිම වැරද්දක් නැහැ ඉතින් මට වෙන රසාවක් නැහැ මම මෙච්චරයි කරන්නේ ඊට පස්සේ ඌ කියනවා මම මේකේ කෙරුවේ නැහැයි කියලා. ඒක කුඩු මුලක් වික්කට පස්සේ ඉතින් බඩු යනවනම් මම මොකද කරන්නේ? මම එක මුලයි විකුණන්නේ. අනිත් එක මම නෙවෙයිනේ කරන්නේ ඌ. මමත් ඒකේ එක මිනිහෙක් විතරයි. මිනිස්සුන්ට කුඩු අවශ්‍ය නැහැ. බඩු දැම්ම මාකට් එකට. කව කොහෙන් ආවද දන්නේ නැහැ. කවුරු ගත්තත් දන්නේ නැහැ. මට ගතම් එක විතරක් හම්බ වෙනවා. එච්චරයි. අම්මේකට ඕක කරන්න බෑ. තාත්තිකට ඕක කරන්න බෑ. ගුරුවරයෙකුට ඕක කරන්න බෑ. ඒක නිසා බුදුජානනාංශේ කියනවා දුද්දදන් දදාසි දුක්කරං කරෝසි දුක්ඛම කමති. දෙන්න බැරි දෙයක් මේ දෙන්නේ. කරන්න බැරි දෙයක් මේ කරන්නේ. ඉවසන්න අම්මා කෙනෙක් ඉවසන්නේ නැති ඉවසිල්ලක් මතට ඉවසන්නේ. ඒ නිසා ඔක්කොම පැත්තක තියලා කල්යාණ මිත්‍ර හොයන්නේ කියලා. අපිට වෙලා තියෙන්නේ කල්යාණ මිත්‍ර හොයන වෙනුවට මේ බදාගත්ත බැලගත්ත බදක බෙරේ ගහ ගහ කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ නෑ බෑ විතරම තමයි උන්දලා ගාව තියෙන්නේ. කොයි වෙලාවෙත් ඇහුවොත් නෑ කියලා. අර කරවංගෝ බෑ කියනවා. නෑ බෑ කිව්වොත් නෑ දෑයෝ. ඉතින් ඒගොල්ලෝ අල්ලගෙන නටනවා. අපිට කල්යාණ මිත්‍රත්වය කැසුරු කරන වෙලාවක් නෑ. ඉතින් ඊට පස්සේ ඉතින් මම මොකද කරන්නේ? ඉතින් ඉතින් බොලේ ඉතින් මම මොකද කරන්නේ? එච්චරයි කියන්නේ. නිසා එක කුඩුමුලක් ඇහුවනම් ආයිති මම දන්නවා ඊට පස්සේ ඌ ආය මොන්නම જાතියක් කරන එතරම් ඇබ්බැහියක් අප විපස්සනා වගේ ඇබ්බැහියක් මුළු ලෝකෙම නැහැ. ඒ නිසා පුළුවන් නම් මේ කියන තමංග මැරෙන්න ඉස්සලා තව එක කුඩු මුලක් විකුණලා මැරියන්. තව කාට හරි දීපල් අනු. අය මොකද ඌට ගෑණිත් එපා වෙනවා අම්මත් එපා වෙනවා වස්තුවත් එපා වෙනවා රත්තරනුත් එපා වෙනවා අලියතුනුත් එපා වෙනවා පුදුම වශියක් ඕකේ තියෙන. මේ මේ ගාක් අය මගේ සහෝදර සහෝදරයන්ගේ පොඩියව ගෙවන්නේ නැහැ මයි ගාවට. මොකද ඒ දවස් මම එන්නේ ඉස්සලා පුතුම ආශාවෙන් හිටිය දැන් ඈතින් තියන්නේ මං කව මගේ විසිල්ලක පිම්බොත් තොපි සේරම ඉවරයි මට සෙල්ලම් කරන්න එන්න එපා. අහුනොත් මං අර නලාව පිබිනවා පිම්බොත් ඉවරයි. ඔය කවුරු ඇදුවත් කාගේ දරුවා වුණත් ඉංජු ඉංජු කියලා ගත හැකියි. ඔක්කොටම බෑ කන જાතියක් ඉන්නවා. ඒක ආඛ්‍යාවට පස්සේ ආයෙ මොකක්වත් කතා කරන්න දෙයක් නැහැ. ඒක දවසින් දවස මම දකින්න නිසා මම සත්ත පහකවත් බය නැහැ මං ගෑණියක් ගන්නෙත් නැහැ මට ළමියුත් නැහැ. මමත් වැඩකුත් නැහැ. කවුරු හරි මට පෙනපුම්බන්න ආවොත් මං ගිහිල්ලා නලාව පිබිනවා. දුපු ගහන් බබා මගේ ඇතේ. ඕනේ පවුලක ඉන්න ඕනේ කොට කරත හැකි. හැබැයි මං කියන්නේ ඔක්කොටම කරන්න පුළුවන් කියලා. පින් ඇති කෙනා ඇදිලා එනවා. කවුරු හෙට ඇදිලායිද කියලා මම දන්නෙත් නැහැ. ආවට පස්සේ මම වැඩ ගන්නවා කිව්වා මීහරකෙන් එක වගේ වැඩ ගන්න. මලන් කිසිම තෙතක් කනුකම්පාවකුත් නැහැ. වැඩ අරගෙන කියන්නේ තව එක්කට ඔය කුඩුමුළු විකුණපන්. මම දුවපු ක්‍රමෙමයි. නටන්න දරපන් නටන්න දරලල හරියට කන රිදෙන දැදි ගහපම රිදෙන්නම ගහපන්. බඩු බඩු ෂුවර් ඊට පස්සේ වඩු යනවා. දන්නෙත් නැහැ කොහෙන් යන්නේ කියලා. මම හරියට දකිනවා මේ විපස්සනාවයි කුඩු බිස්නස් එකේ පුදුම සම්බන්ධකමක් තියෙනවා. දෙකටම සූස්තිය කියන වචනේ මම පාවිච්චි කරන්නේ. සූස්තිය කියලා වචනේ පාවිච්චි කරනවා ගෑවුවට පස්සේ මොන්නම දෙයක් වුණත් කැප කරනවා. අපි යමු ඊගා ප්‍රශ්නේ. හතරයි ස්වාමින් වහන්සේ ඇඩිලේඩ් වලට වැඩම කර අප වෙනුවෙන් උතුම් වූ ශ්‍රී සද්ධර්මය කියා දුන්නට නිවන් මඟ මේ ආත්ම භවයේදීම පසක් කළ හැකි බව කියා දුන්නට ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා. ඒ පින් බලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා. ලබන වසරේදී ඇඩ්වේට් වලට වැඩම කර අප වෙනුවෙන් මේ ආකාරයේ වැඩමුළුවක් පැවැත්වීම සඳහා ඔබ වහන්සේ ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. ඒ වගේම අප වෙනුවෙන් ධර්මදේශනා පැවැත්වූ ගරුතර ඥානවීර ස්වාමින් වහන්සේටද බොහෝ පින් ලැබේවා. ඒ පින් බලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ වැඩමුළුව සංවිධානය කිරීමේලා මූලිකත්වයේ දරු ගරුතර සුමේ ස්වාමින් වහන්සේ ඇතුළු දායක සභාවට බොහෝ පින් ලැබේවා. ඒ පින් බලයෙන් සුමේ ස්වාමින් වහන්සේ ඇතුළු ඔබ සැම නිදුක් නිරෝගී වේවා. ගරුතර ස්වාමින් වහන්සේලා ඇතුළු ඔබ සැම දෙනාට නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට මේ පින් බලය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අවසරයි. අතිපූජ්‍ය උඩීරියගම ධම්මජීව ගරු ස්වාමින් වහන්සේගේ මාර්ගෝපසගත මාර්ගෝපදේශකත්වයෙන් අනෙකුත් ගරු ස්වාමින් වහන්සේලාගේ සහ සිල්මෑණියන්ද ඇතුළුව පින්වත් යෝගාවචර පිරිසගේ සහභාගීත්වයෙන් දින 8ක් පුරා පැවැති ඇඩ්ලේඩ් නුවර පැවැත් වූ නේවාසික භාවනා වැඩමුළුවේ නිමාව අධීන සනිටුවම් වනු ඇත. ඇඩ්ලේඩ් විහාරවාසී ස්වාමින් වහන්සේගේ අනුශාසන අනුශාසකත්වයේ ඇතුළු චන්ද්‍ර හේරත් මහතා ප්‍රමුඛ අනිකුත් සියලු දෙනාගේ නොමතුරු දායකත්වයෙන් පෙනී පෙනී නොබනී උදව් උපකාර කළ විශාල දායකත්වයකින් මේ වැඩමුළුව ඉතා සාර්ථක වැඩමුළුවක් බවට මල්බර දැන්වූහ. ස්වාමින් වහන්සේලා ඇතුළු යෝගාවචර පිරිස වෙනුවෙන් උදේ සහ දහවල නොකොඩවා දානේ පිළිගැන්වීමෙන් කටයුතු කළ සෑම දිනාටත් උනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. දහවල දානේ පිළිගැන්වූ පිරිසට දිනපතාම දාණයෙන් පසු බුදුන් වහන්සේගේ ඒ අමාදහම් බිලක් දේශනා කළ එම පිරිසට දහම් දහම් දහම් දරම ලබා දුන් ගරු ඥානවීර ස්වාමින් වහන්සේ දීතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. බොහෝ කලක සිට ඊතා වටිනා දහම් මෙහෙමක යෙදෙමින් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකීය රටවල් ගණනාව සැරිසරමින් විපස්සනා භාවනා වැඩමුළු පවත්වමින් විහිසු නොබලා කටයුතු කරන ගරු ධම්මජීව ස්වාමින් වහන්සේ ජංගම ධර්ම ධර්ම භාණ්ඩාගාරයක් වැනි උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ මග වෙන්වීම මත සසර කතරෙන් එතර වීමට කටයුතු කරන යෝගාචාර පිරිසට ඉටුවන සේවාව අමිලේ බුදුදහමේ ආර්ථවත් දහම් පණිවිඩය අපට ලබා දෙමින් කටයුතු කරන උන්වහන්සේගේ ඇතුළු අනිකුත් ස්වාමින් වහන්සේලා දෙපළත් එතුමන්ලා බිහි කළ දෙමාපිය පිරිසටත් නිර්වාණය සාක්ෂාත් වේවායි අපි පතමු. අවසානයේ යෝගාවචර පිරිස ඇතුළු සෑම දිනාටම තිරුවන්ගේ ආශිර්වාදයේ ධෛර්ය ශක්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු අතිගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඇඩ්ලීට් පුරවරයට වැඩම කර කල මෙම සේවාව ඔබ වහන්සේ ඇඩ්ලීට් පුරවරයට වැඩම කර කළ මෙම සේවාව වචනයෙන් කිව නොහැකිය ඔබ වැනි පින්කෙතක් සමග සතියේ කාලයක් ගත කිරීම ජීවිතයේ ලද මහා භාග්යයක්. නැවත වරක් ඇඩ්ලේඩ් පුරයට වැඩම කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි. තවද අප අනිත් අපාතින් යම් වරදක් වුණා නම් අපට සමාව දෙනු මැනවි. තව තවත් අපටත් සියලු ලෝකවාසීන්ට ධර්මයෙන් අර්ථයෙන් උපදෙස් තව තවත් උපකාර කිරීමට ඔබට ධෛර්යයේ ශක්තිය අවශ්‍ය තව තවත් වැඩි වේවා. ඔබට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු